දූෂණයක් වුණොත් ඔක්කොම දූෂණයක් වෙනවා. නමුත් භාවනා කරන සතිය පිහිටවන කට්ටියගේ වෙන්නම පරිශදයක් තියෙනවා සංශදයක් තියෙනවා. ඒගොල්ලන්ට කියනවා කොන්ෂස් සාමි කියලා. ඒගොල්ල කියනවා ඕන කෙනෙක් පෙට්‍රල් පුච්චපු ආවයි ඕන කෙනෙක් බෝම්බ ගහපු දාවයි ඕන කෙනෙක් කාමීත්‍යාචාරය ආදී දේවල් කරපදී මම බලනවා වෙනදට වැඩිය එක චිත්තක්ෂණයක් එක තැනක වාඩි වෙලා ඉන්න. එක චිත්තක්ෂණයක් තව හුස්ම රැල්ලක් බලන්න. එක චිත්තක්ෂණයක් යන්න හිතනකොට මොකද තව සක්මනක් කරන්න. එක චිත්තක්ෂණයක් මේ කාගෙන කාගෙන යන්න උනාට එක බත් පිටක් සිහියෙන් වළඳන්න. එහෙම මේ විනාශේ නතර කරලා නැත්තම් විනාශ පිළිබඳ අවදි වෙන පිරිස බුද්ධ ආගමේම නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක මේ මිනිසුන්ට ඇතිවෙච්ච මේ මාන මේ පොළොව මහී කාන්තාව විනාශ කරන්න එපා. පරිසරය දූෂණය කරන්න එපා. ඉස්සරහින් ළමයින්ගේ ළමයින්ටත් මෙච්චරක් ණය වෙලා තමයි අපි මෙච්චර මේ රට දියුණු කරලා කරලා කරලා තියෙන්නේ. බඩේ බොක්කේ ඉන්න දරුවෙක් පවා ලක්ෂ 60 ගාණක් ණයයි අද ජාත්‍යන්තරේට. ඉතින් අපේ කාලේ ඇතුළත අපි උඩ දාගෙන කෑකොස් සංගහගෙන නැටුවට ඉදිරි කාලයේ තමයි අපි විනාශ කළා තියෙන්නේ. ඒක පිළිබඳව දේශනයක් කරපු අපේකෙල්ලක් කියනවා මේක හරියට පුත්‍ර මාංශය වැළඳීම වගේ තමයි කියලා. කාන්තාරක් ගමන් කරන අම්මයි තාත්තයි දෙන්නෙක් මාර්ගෝපකරණ සකස් කරගෙන විශාල ව්‍යසනයකට කාන්තාරේ ගොඩ වෙන්න යන්න ගියා. නමුත් මගට යනකොට ගෙනාපු වතුරත් ඉවර වුණා, ආහාරත් ඉවර වුණා. දරුවා ඉන්නව අනිවාර්යයෙන්ම දන්නවා හෙට අඳ වෙනකොට දරුවා මැරෙනවා කියලා. ඉතින් අම්මා කියනවා මේ අපි මේ දරුවා මරාගෙන කමු. ආ නෑ මාව මරාගෙන කාපන්. උඹ ඉකල්ලා ගිහිල්ලා මේ වර්ගයේ බෝ කරගෙන යහ රාජ්‍යයේ හිටපන් කියලා. ඊට පස්සේ තාත්තා කියනවා බෑ. උඹ උඹ හිටියොත් දරුවෙක් හදා ගන්න පුළුවන් මාව මරාගෙන කාලා උඹ ඵලයන් කියලා. ඊට පස්සේ කියනවා අන්තිමට මේකතු වෙන්නේ දරුවා මරාගෙන කාම ඉමු කියලා. ඒක හිතා ගන්න අමාරුයි. ඒත් අම්මයි තාත්තයි උඹ මරපන් කියන මම මරන්නකෝ මේ මං කී කියනෝ දරුවා මරනවා. පස්සේ අර මාස්ටික කීතු කීතු කරගෙන තියාන ඉඳලා පුංච පුංච කාලා වතුර බීලා යහතින් නෙවෙයි දනිපනි ගාලා කාන්තාරයෙන් ගොඩ වෙනවා. එතකොට පුත්‍රජාන් වහන්සේ සඳහන් කරන බුදුහාමුදුරු කියන්නේ මේක පුත්‍ර මාංශය නිසා ප්‍රිය නැහැ. ලුණු මිරිස් දාලා නැති නිසා ප්‍රිය නැහැ. ලපටි මාස නිසා ප්‍රිය නැහැ. තමන් මරාගෙන කාම නිසා ප්‍රිය නැහැ. මිනිස්සු කන කෑම හැම එකක්ම පුත්‍ර මාංශය තමයි. අපි උකට පාටි දැම්මට බුදුරජාණන්සේගේ බුද්ධ භෝගේ වළඳනකොට කවදාවත් පාටි දාන්න බෑ. කවුරු හරි තම්බලා දෙන දෙයක් අපි තැටි අරන් පොලිමේ ගිහින් නැත්නම් පින්න පාත කරන ඇවිල්ලා වළඳනකොට අපිට ඕකේ බෑනේ මේ පාටි දාන්න බෑනේ. ඉතින් අර දරුවගේ මාංශේ කාලා ඒකට වෙච්ච නිදර්ශනේ දුන්නාට පස්සේ ඇඟ හිරි වැටෙනවා. අද අද තමයි අපි දන්නේ මේ වෙනකොට තමයි දන්නේ අපි කොච්චරක් රටට රට ලෝකෙට ණයද. අපි මෙච්චර මේ දියුණු පස් අවුරුදු සැලසුම් දස අවුරුදු සැලසුම් ආර්ථික සැලසුම් ගැව්වට ගහලා තියෙන්නේ ණයට. එහෙම නැත්නම් කල්බදු ක්‍රමයට. ඉතින් එහෙව් එකේ අපි මේකේ ඉන්නවයි කියන්නේ අපි කවුරන්න වෙනවා අපට. අපිට කියන්න බෑ ආපියා දන්නේ නැහැ. අපි ඡන්දේ දුන්නා විතරයි. අපි දුන්නේ කාමච්ඡන්දේ නෙවෙයි අපි කුසල ඡන්දේ දුන්නේ. ඒගොල්ලෝ ඒක කාමච්ඡන්දයක් කරගෙන අපි දන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. දීලා තියෙනවනේ. කාමච්ඡන්දය හරි කුසල ඡන්දය හරි. නමුත් මේක අනිත් පැත්ත හරවනකොට එහෙම නැත්නම් අපි කියනවා නම් අපරිහානිය නතරකරන්න බුදුචාන්සේ කියනවා රාග තනු කත්තාන් කියලා. තිබුණා තමයි රාගේ. ඒක පොඩ්ඩක් අඩු කරන්න. වෙන්තට වැඩි විනාඩියක් වැඩිපුර භාවනා කරලා පුළුවන් තරම් හුස්මේ තව එක හුස්මක් බලන්නකෝ. දැන් පටන් අරගෙන තියෙන්නේ. අඩු ගන්න මේ මේ මේ පේන දකින පිරිසට මම මේ කියන්නේ. සක්මන් කරනකොට එපා වෙනවා තමයි. විනාඩි 20ක් 30ක් යනකොට 45ක් යනකොට එහෙට මෙහෙට 20 වෙනවා. මුන්නම් මල වාතයක් දැප්පා gedara හිටියනම් දහසකුත් වැඩ කරගෙන ඉන්නවා මෙච්චර ඇඟේ අමාරු නෑ. කුඹුරක් කරනකොටවත් මෙච්චර ඇඟේ අමාරු. මෙතන මේ එක තැනක ඉඳගෙන ඉඳලා කවදාකවත් නැති විදිහට අමාරු. 1 2 3 වෙනි දවසේ යනකොට සමහරු දෙයිතු ඇල්ල තුද්ද පැනලා යනවා. මොන කරදරයක්ද අපා මේ භාවනා කරනවා කියලා දුක නැති කරන්න කියලා ඇලු මේක කවදාකවත් නැති දුකක් නෙ මෙතන තියෙන මේ මල කෙලියක් නෙ මෙතන කියලා ඉන්න මිනිසුන්ට බැනගෙන ඉතින් අපි එදාට ගේට්ටුව ලොක් කරලා තියෙනවා රැට නැත්නම් වැඩමුළු නායකත්වයට වගේ කියන්න කියනවා ඉන්න කට්ටිය මේ අපි අනිත් එක කරන්නේ සෙල් ෆෝන් එක හංගලා තියාගෙන ඉන්න ඒතර ඉතින් කොහොමද ගන්න දෙන්න එපායි නැත්නම් යන්නේ ආන්නේ එතනදී පොඩ්ඩක් මතක තියාගන්න මේක තනුක වෙනවා නම් ඔය යන්න හදන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාව නිසා තමයි භාවනා නතර කරනවා කියලා කියනවා පරියංකේ දැන් ඇති ඉඳ සක්මන දැන් ඇති බත් කනකොට ඕක සීපත් කරලා කන්න ගියොත් වෙනද වගේ රස විඳින්නත් බෑ ඕන්නේ කිඹුලා කිරිමැටි ගිලින්න වගේ ගිලගෙන ගිරන ඵලයන් ඕනේ සතියක් නැහැ කියලා හිතනවනේ හිතට ආන්නේ ඒ වෙලාවේදී අපිට පුළුවන් නම් තනුක කරන්න තියනවා තමයි රාගේ තියෙනවා තමයි රාග තනුකත්ත භාවයේ සඳහා යනවනම් අපි ඒකට සීල ශික්ෂාව කියන්නේ අපේට කියන්නේ සමාධි ශික්ෂාව කියලා. සමාධි ශික්ෂාවේදී කාම මිත්‍යාචාරය නෙමෙයි අපි කතා කරන්නේ. කාම මිත්‍යාචාරයේ බහතවනවා අපි සිල් සමාදන් වෙනකොටම. නමුත් කාම ඡන්දේ හිතට නගිනවනේ. අපි කියන නීවරණ පහේ ඒ පරිඋත්ථාන කෙලස් කියලා ඒවට කියන්නේ කාම මිත්‍යාචාරයට අපි කියන්නේ වීතික්‍රම මට්ටමේ කෙලෙස් උල්ලංඝනය වෙන මට්ටමේ සමාජ නීති කඩන මට්ටම ඒක. නමුත් භාවනාවට ගියට පස්සේ ඒක වෙන්නේ ඊ ගාවට තියෙන කෙලෙසේ එනවා කාම ඡන්දේ. කාම ඡන්දේ කියලා කියන්නේ උදාසීන වූ නැවත නැවත ලැබෙන අරමුණ වෙනුවට නන්නත්තර අරමුණ වලට යන්න හදනවා. විචිත්‍ර අරමුණ වලට යන්න හදනවා. විවිධාංගීකරණය වෙන්න හදනවා. ඒකට කාම ඡන්දේ කියනවා. ඉතින් භාවනා කරන කෙනාට විතරයි ඒක තියෙන්නේ. ඔය කාම මිත්‍යාචාරය කරන භාවනා නොකරන කෙනා ඒව මොනවක්වත් දන්නේ නැහැ. එයා හිතන්නේ ඒක නිදහස. ඒක ස්වෛරී භාවය. මට ඕනේ ඕන දේ මං හිත හිතා ඉන්නවා කියලා හොඳයි. වල්බూరు නිදහස කියලා මං කියනවා ඒකට. අද මෙතන එහෙම නෙවෙයි. අපි දීලත් බලනවා නිතර නිතර හම්බෙන හුස්ම දිහා බලන එක, පිම්බීම හැකිරෙන දිහා බලන එක, වාඩි වෙලා ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන එක, පොළොවේ කකුල වැටෙන හැටි බලන එක, ඇඟට වතුර ටිකක් වඩනකොට නානකොට දැනෙන එක බලන එක, බත් කනකොට රස මීර දැනෙන එක ආදී ඒ දේවල් වල යෙදී ගත කරනකොට ඉන්න දෙන්නේ නැත්තේ කවුද? අපි සිල් අරගෙන භාවනා වැඩමුළුවකට රෙජිස්ටර් වෙලා අපි මේ වාඩි වෙලා ඉන්නවා. මගේ තියෙන අවිද්‍යාවයි මගේ තියෙන තණ්හාවයි කියනවා නැගිටපන් ඵලයන් අර කරපන් මේක කරපන් කියලා දහසකුත් දේවල් කියනවනේ. මෙන්න මේක තනුක වෙනවා නම් ඒව නැති වෙන්නේ කේවල පරිසුද්ධ භාවයට යන්නේ සාපේක්ෂ අඩුවීමක් වෙනවා. ඒකත් පළවෙනි පරියන්කේදී වෙන්නේ පරියන්ක 2 3 4 5 6 7 8 9 10 යනකොට අපිට වෙනවා පොඩ පොඩ හුස්ම තව එකක් සක්මණේ පියවර එකක් ඒක පොඩි නෑ මේ තමයි තනුක වෙන හැටි ඒකේ තියෙන විශාල අවාසියක් තියෙනවා ආදුනිකයට. එයාට ඒ තනක වෙන බව පේන්නේ ඒක විශාල පාඩුවක් භාවනාවට. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි ওই විපස්සනා භාවනා ක්‍රම තියෙනවා පිටරටවල් වල සුමාන 8කට ලක්ෂ ඩොලර් 550ක් ගෙවන්න ඕනේ. 550 ගෙවුවට පස්සේ කරලා පෙන්නනවා මෙන්න මෙහෙම මෙහෙමයි කියලා. පොඩක් හරි ඒක හරි ගියේ නැත්නම් ඒ මිනිස්සු සල්ලි ක්ලේම් කරනවා. ආයතරයක් කියනවා සල්ලි දීපන් කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ මේක තානුක රාග තනක වීම වශයෙන් නෙවෙයි පෙන්වන්නේ. අපේ හිතේ කාර්මණුක තබා ගැනීම වැඩි වෙනවා කියලා පෙන්වන්නේ. ඉතින් ඒකට ක්‍රම ගොඩාක්. එහෙම නැත්නම් අද ලංකාවේ හිටියත් අපිට දවසකට රිසර්ච් পেපර්ස් 500ක්වත් එළියට එනවා. සමහරට ජාතින් වශයෙන් මේ භාවනා කරලා කොහොමද දන්නේ ඒ කෙනා භාවනා කරලා ඉදිරියට යනවද නැද්ද කියලා. ඉතින් ඒකට කරන්නේ භාවනා කරනකොට එක්කෙනෙක්ගේ මොලේ බ්‍රේන් වේව්ස් චෙක් කරනවා. භාවනා නොකරන එක්කෙනෙක්ගේ චෙක් කරනවා. එතකොට බේරිට පුළුවන් භාවනා කරන එක්කනාගේ චරණයත් නැත්නම් රචනයත් භාවනා නොකරන එක්කනාගේ. ලෝකේ පළවෙනි වතාවට භික්ෂුන් වහන්සේලා 20ක් කරලා දාලා අපි ලංකාවේ මේ නිසන් වණ එකක් කරා. භික්ෂුන් වහන්සේලා කැමැතිම නෑ ඒකට මේ සම්බන්ධ වෙන්නේ. මොකද භාවනා කරන බව පෙන්වන්න ඕනේ නෑනේ. ඉතින් මට මම භික්ෂුන් වහන්සේ කෙනෙක් නෙවෙයිද මන් දන්නෙත් නෑ මං කව මම කරනවා කියලා. ඊට පස්සේ අපේ සංඝයා 29ක් කරා. අපි 18ක් කරලා මෙඩිකල් ජර්නල් එකේ පබ්ලිෂ් කරා. ලෝකේ පළවෙනි වතාවට අවුරුදු 10කට වැඩිය එක දිගට භාවනා කරපු භික්ෂුන් වහන්සේ නමක් වාඩි වෙලා ඉනකොට හිත යන්නේ මෙන්න මෙහෙමයි කියලා. අපි කෙරුවේ ඇත්තටම EEG මැෂින් එකක් අරගෙන. අපිට තිබුණේ CAT ස්කෑනර් එකක්. නැත්තම් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකක් අපිට තිබුණේ අපි EEG මැෂින් එකේ දැම්මා ප්‍රොබ්ස් 17ක් තියෙනවා ඒකේ. ඉලෙක්ට්‍රෝඩ් 17කින් මොලෙන් නිකුත් වෙන තරංග හතරක් අඳුරගෙන තියෙනවා වැඩක නැටි කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊට වැඩිය තනුක ඊට වැඩිය පුංචි උපකරණ දෙකක් අපි ළඟ දැන්න තියෙනවා නිකන් ওই ගෑන් ළමයි දාන ඇලිස් බෑන්ඩ් එකක් වගේ. ඒ නල්ල ඉස්සරහා පොඩි මෙතෙන්ට තට්ටු වෙනවා පොඩි ඉලෙක්ට්‍රෝඩයක්. ඒකෙන් කියන්න පුළුවන් භාවනා කරනකොට විනාඩි 20ක් ඒක අපි විනාඩි 40ක් කරන්න කියනවා. කරනකොට මොළේ වැඩ කරන හැටි කියන්න පුළුවන්. ඒව දැන් පාවිච්චි කරන්නේ චීන වගේ රටවල් වල ඒක දාගෙන ඉන්න ශිෂ්‍යයා ටීචර් ගාව පේනවා මෙයාගේ මොළේ වැඩ කරන හැටි. එයා දේශනේ අහන්න නැතුව නිදි කරනවා නම් ඒ ළමයා අයිතිවාසිකමක් දීලා තියෙනවා ටීචර්ට රට උණු කැලකින් ගහන්න කියලා තියෙනවා. ඒකේ පේන නින්ද යන හැටි.